උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති චක්කු විඥානං ලෝකේ පිය රූපං තාත රූපං ඉත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අපි මේ අදත් සුදුසු කොට සම්පන් දේශිනේ මහා සත්පට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා කොටසට යන්නේන දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ ගැඹුරක් ගැඹුරු කොටසක් විග්‍රහ කරන තථාගත ශ්‍රී දේශනාවක් මේක ඉස්සර සතිපට්ඨාන සූත්‍රයම පාදක කරගෙන පවත්වාගෙන ඉන මේ ධර්මදේශනා මාලාවේ අද මේ 76 වෙනි අවස්ථාව නිසා මේ ගැඹුර අපි ටිකෙන් ටික ටිකෙන් ටික තේරුම් ගන්න උත්සාහ ගන්න ඉන්නේ ඒකටම තමයි ඒ සිටින ව්‍යාපාරයටමයි මේ ක්‍රමක්‍රමයේ ක්‍රමක්‍රමයේ මේ ධර්ම කොටසවල තියෙන ඉතාමත්ම සාන්දෘෂ්ටික කොට. ඉතාමත්ම අදාළ කොට. ඉතාමත්ම විපස්සනාවට බර කොටස මේ විදිහට අපි ඉදිරියටපත් වෙන්නේ. සාමාන්‍ය ධර්මයේ පිළිබඳව විශේෂයෙන්ම මේ දුකෙන් ගැලවීම පිළිබඳව වහවහ මේ ජීවිතයේ මේ මේ වැඩ කටයුතු කරගන්න ඕනේ කියන කාරණා පිළිබඳව සොයන බලන උනන්දු කවුරුත් වගේ මේ දුක දුකට හේතුව තෘෂ්ණාව බව පිළිගැනීමකුත් තියෙනවා දැනීමකුත් තියෙනවා. මේ තෘෂ්ණාව පුදුමාකාර විදියට දෙපිටි මූලවලකින් ක්‍රියාත්මක කිරීම නිසා තෘෂ්ණාව දුරු කරනවායි කියලා මම අහලා තෘෂ්ණාව වැඩෙන වැඩම උවමනාවෙන් කරක් අහුවෙන්න ඉතිතියි. ඒක නිසා ඒ තෘෂ්ණාව පිළිබඳව වැඩට බහින්න කලින් ඒ පිළිබඳව එහිත්තා වූ මේ දෙබිලි ස්වરૂපේ මායාකාරී ස්වરૂපේ සංකීර්ණ ස්වરૂපය නැවත නැවතත් වරදී අධබඳලන ස්වરૂපය හොඳට කල්ලාතු විස්තර කරගෙන හිටියොත් අපිට දැනගන්න පුළුවන් කල්ලාතුන් සැලසුම් කරගන්න පුළුවන් අපි මොන වගේ කපුරෙක් එක්කද මොන වගේ විරුද්ධ පිලක් එක්කද මේ සාතන මෙහෙවන්නේ මේ ආර්ය පරිශ්‍රණය කරගෙන යන්නේ අන්න ඒක සම්බන්ධව සෑහෙන විස්තරයක් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වශයෙන් සර්වඥාන්ද මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. නමුත් ඒක ඒ ආකාරයෙන් විස්තර සවිස්තර විග්‍රහ විවරණ වශයෙන් බැලුවට කොහොමද භාවනාවට නම් වන්නේ කියන එක බොහෝමත්ම දුරස්ත කාරණාවක් වශයෙන් තමයි තියෙන්නේ. නමුත් මේ තෘෂ්ණාවේ යත්තා වූ මේ යෝසුලකම ඒ යත්තා වූ විචිත්‍රකම ඒ යත්තා වූ විෂමතාවය සංකීර්ණතාවය නිසා විවේකීව ඒක පිළිබඳව කාරණා කාරණා නිරවුල් කරලා දැන ගැනීමකත් අවශ්‍යයි. ඒ දැනගෙන එයින් ඔද ගන්නවා ගන්නාලක හිතක් ඇතුව අදාළ භාවනා උපදේශ ඇතුව භාවනා කිරීමක් අවශ්‍යයි. වෙන විදිහට කියනවා නම් මූල ධර්ම දැනුමත් අත්දැකීම දෙකම තිබුණත් හරියන්නේ නැති තරම් මෙත. මේ දෙකම තියාගෙන උත්සාහ කරන ඔක්කොටම හරියයි කියලා කියන්න බෑ. තවත් අවශ්‍ය දේවල් තියෙනවා. නමුත් අපි මෙතනදී බලන්න හදන්නේ අපේ අවශ්‍ය කරුණු දැන් අනිත් ඒවා හරි ඇති. එහෙම නැත්නම් අපි ඒවා අලුත් වැඩි ආකාරයෙන් දිනු කරගෙන කරන්න තරම් එළඹීමකින් එළඹීමකින් කැපවීමකින් කටයුතු කරනවා. මේ කරගෙන යන වැඩි මේ වේගය මදි වෙන්න හේතුව එක තැන තමා <clears throat> වෙන්න හේතුව මේ කරුණ නොදැනීම දෝ කියන දැකේ මත මේ කර්ම හදාරීමකටයි මේ වෙලාවෙන් බලාපොරොත්තු අපි ඊවතා වෙනකොට මේ සංහාව උපදීන්නේ යම් තැනක විය ස්වභාව මිහිරි ස්වභාව කියනවනම් එතන සංහාව උපදින බව පිටි සඳහන් කළා මොනවද මේ ප්‍රිය ස්වභාව නැත්නම් ප්‍රිය රූප මිහිර ස්වභාව නැත්නම් සාත රූප දේවා මේ තාක් අපි සති තුනක ඒ තුනක් විතර කරගෙන තියෙනවා චක්කුන් ලෝකේපිය රූපං සාත රූපං රූපාලෝකේපිය රූපං සාත රූපං අද අපි ඉතිරිපත් කරගත්තා චක්කු විඥාන ලෝකේ ප්‍රිය රූපං සාත රූපං මෙන්න මේ ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන තුන ඒ ප්‍රිය රූප මනාප රූප මිහිරි රූප වෙන්නකොට දක්වන හයක් වශයෙන් දක්වන ලයිස්තුවේ මුලටම සඳහන් කරනවා. ඊටු ටික තමයි සෝතං ලෝකේ පිය රූපං සාත රූපං සත්තං ලෝකේ පිය රූපං සාත රූපං සෝත විඥානං ලෝකේ පිය රූපං සාත රූපං ධානං ලෝකේ ගන්ධා ලෝකේ ධාන විඥානං ජීවහා ලෝකේ රස ආලෝකේ ජීව විඥාන කායං ලෝකේ පොට්ටබ්ද ලෝකේ කාය විඥාන මනෝ ලෝකේ ධම්මා ලෝකේ මනෝ විඥාන මේන් අර චක්කු දෝත කාණ කිව්වා කාය කියන කොටස් කර්මජ රූප අනුව නැත්නම් රූප කොටසට වැඩෙනවා මනෝ කියන කොටස නාම කොටසට වැඩෙන නිසා විපස්සනාවේදී ඉස්තර වෙලා විග්‍රහ කරගන්න විස්තර කරගන්න උත්සාහ කරන්නේ දේශි පැත්ත රූප කොටස්. ඒ රූප කොටස් වල කෙලෙස් ඉදීම ඉතාමත්ම යොහුසුලුව වැඩි වේලාවක් මත්කර වෙමින් අද බඳලාමින් කෙලෙස් උපදවන්නේ චක්කස වාර. චක්ක ආයතන. මේ ආයතන හයෙන් තේරුම් ගැනීම සඳහා නම් අන්තිම අමාරුම නැත්නම් වටහා ගැනීමට භාවනා කිරීමට අමාරුම ద్వාරය වෙන්නේ චක්ති නමුත් වැඩිම කෙලෙස උපදවන්නේ ඒකේ මොකද ඒ තරම්ම සංකීර්ණයි ඒ තරම්ම යොහුසුළුයි ඒ තරම්ම මත්කරවන සුළුයි ඊට වැඩි අඩුයි සෝත ඊට වැඩි අඩුයි ධාන ඊට වැඩි අඩුයි ජීවා ඊට වැඩි අඩුයි කාය ඒ නිසා භාවනා කරනකොට කායද්්වාරය ඉස්තර කරගෙන කායන කතා සති කායානුපස්සන ආදී වශයෙන් වෙන්නේ මූල ධර්ම විය කරනකොට මේ චක්ෂුෂයෙන් විස්තර කරලා පෙන්නන ගාක්ම කෙලෙස් උපදින්නේ මේක නිසා. ඒක ඇහත් රූපයක් කියන දෙක අපි ගියේ පාර තේරුම් ගන්න උත්සාහ කරනකොට මේ ඇහැ පිළිබඳව අපේ අත්කාව අවබෝධයත් රූපය පිළිබඳව ඇති අවබෝධයත් විස්තර කරගන්නට ඒ තෘෂ්ණාව ඇති වෙන ඇති වෙන හැටි පහළ වෙන හැටි දැනගන්න මේ තෘෂ්ණාවට පිටිපස්සේ ඉඳලා මේ ක්‍රියාවට ආවඩන්නා වූ උඩගෙඩි දෙන්නා වූ ඔපිනියන් දෙන්නා වූ අවිද්‍යාව පිළිබඳව අපි ටික වේලාවක් ගත්තා. මේ අවිද්‍යාව කියනවා මූලවර දෙකක් අපි අර කලින් කුස්නාව ගැන කතා කළා වගේ ත්‍ත්වේ සංකීර්ණ කරනවා. දෙපිඩි පිළිවෙතක් රකින්න. ඒ දෙපිඩි පිළිවෙත නිසා ඒට යටත් වෙන කෙනා මනමෝහණීය තත්ත්වයටපත් වෙනවා. හදිහට ඊටාම දක්ෂ නන්වේ දිට්ඨ චර්චයක් රඟපානවා. ඒ චිත්තපතියේම මේ හොඳ මනුස්සයාගේ චර්චයයි නරක මනුස්සයාගේ චර්චය දෙකම රඟපාන. ඒ නිසා මේ චිත්‍රපටයේ විචිත්‍රත්වය වැඩි වෙනවා. සම්පූර්ණ එකිනෙකට පරස්පර විරෝධී පැත්ත දෙකක්. අපේ සාමාන්‍ය සිංහලයේ තියෙන ප්‍රහයිගමය සහ ගම්පලය අතර සම්බන්ධතාවය. ඒකේ මේ ධර්මයට සම්බන්ධ වෙන්නේ මේ රයිගමය ගම්පලය කියන දෙන්න මතිමතාන්තර අනුව දවල් තිස්සේම එළිය තියෙන වෙලාව ලෝකයා අරගෙන ඉන්න වෙලාවෙම කරන්න දෙන්න ගැටෙනවා. අර යකින කිසිම දෙයකට එයා කැමති නැහැ. මෙයා කියන කිසිම දෙයකට අරයක් අවදලා. මෙයාගේ දේවල්ට අරය අප්තිරියයි, අරයාගේ දේවල්ට මෙයා අප්තිරිය වගේ තමයි ගත නිසා මිනිස්සු හිතාන ඉන්නේ මේ දෙන්නා කොහොම කරවලක හම්බුනොත් රැක වුණොත්, තනි වුණොත් රණ්ඩු කරගෙන මරාගන්න කියලා. නමුත් දෙන්න රැයට දෙන්න එකතුලා හොරකම යනවා. ඒ නිසා කවමදාකවත් අර දවල් රණ්ඩුව නිසා මිනිස්සු හිතන්නේ නෑ මේ දෙන්න එකතුලා හොරකමක් කරයි. නමුත් මේ දෙන්නාට දවල් වගේ රණ්ඩු කරන්නේම ලෝකයාම රවට්ටන නමුත් ඒ දෙන්න ඒ රණ්ඩුවෙන් ලබා ගන්න මිනිසුන්ගේ ආකල්පමය වාසිය උඩ ප්‍රාප්තිය දෙන්න බොහෝම දැයට කරන්නේ. අන්න ඒ වාගේ අවිද්‍යාවෙත් තියෙනවා රංගන දෙකක්. එකක් තමයි සාමාන්‍ය මේ ඇහැ මොකද්ද රූපේ මොකද්ද චක් විඥානේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක බලන්න අපි වෙලා අරගෙන නැහැ. එහෙම නැත්නම් ඒක බලලා ලෝකානුකම්පාවෙන් දේශනා කරන ලද සාස්තුන් වහන්සේගේ වචනේ අහන්න විවේකගෙන නැහැ. නැත්නම් උන්වහන්සේ ශා วก විස්තර කරනකොට ඒක ඇතිය යුක්තක් කරලා දරලා නැහැ. ඒක නිසා අපරිවර්ත්‍ය අවිද්‍යාව කියලා තාම පිළිපන්නේ නැති අවබෝධ කරගන්න නැති අහපු නැති දැනගත්තේ නැති අවිද්‍යාව. නමුත් අපේ ඔලොමොට්ටල කමට අපි දන්නවා කියන හිතට කමට වැරද්දක් නැත්නම් ඒකට නොගැලපෙන දෙයක් මාර්ගයෙන් අපි දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. සත්‍යය කියලා කියන්නේ මේකයි කියලා වැරදි විදිහට වටහාගෙන ඉන්නකොත් සත්‍යය නෝයි. රූපය පිළිබඳවත් හරි දේ දන්නේ නැහැ. වැරදි දේ ඇත්ත කරලා මම රූපේ දන්නවා කියලා වැටහීමක් කාගේ තුලත් නැත්තේ නැහැ. මේක ඉතාමත්ම මේකට වඩා මේ ගැටලුව සංකේතනේ චක්කු විඤ්ඤාණයට ගත්තාම මොකද චක්කු විඤ්ඤාණය කියන එක කන බොන දෙයක්වත් ආර්ථිකයකවත් දේශපාලනටවත් වෙනුමටවත් මොනවාකට සම්බන්ධයි. ඒ නිසාම බරකදී විස්තර කර දෙන්න අමාරුයි. නමුත් ඒ චක්ෂු විඥානයේ පිළිබඳවත් සර්වඥාතිගේ යථාභූත ඥාණයෙන් දැක දේශනා කරන ඇත්තක්. ඒක විස්තර කරගෙන පැහැදිලි කරගත්තත් අඩුයි. නමුත් චක්ෂු විඥානය මෙහෙමයි කියලා හිතාගත්ත වැරදි සංඥා, වැරදි චිත්ත, වැරදි දෘෂ්ටි නැති කෙනෙකුට ඒක නිසා ඒක හොඳට විවේකීව අහගන්න ඕන නිසා මේක දැකලා මේකෙන් මේ සංහාව රාග ද්වේෂ මෝහ එහෙම නැත්නම් ඡන්ද ප්‍රේම උපදින දෙයක් බව අපි දන්නවනම් මේ දෙයක් මේ කෙනා චක්කු විඥානය හෝ සෝත විඥානය හෝ මේ විඥානය වශයෙන් හඳුන්වන දේ අපි කවදා හෝ ඇති හැටියෙන් දැකලා අපගේ අනුකම්පාවෙන් දේශනා කරන දේ විවේකීව දැනගන්න. දැනගෙන මතක තියාගන්න ඕනේ අපිට මේක දැනගත්තට වැටහෙන්නේ නැත්තේ වටහා ගන්න ඕනේ නැත්තේ අපි මේක දන්නවා කියලා වටහාගත්ත වැරද්දක් අපේ තුලේ හිත තියෙන එක. ඒකට කියනවා මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව. ඒක නිසා අපි සද්ධාවෙන් චක්කු විඥානය පිළිබඳ අහල ඇති. නමුත් ඒ අහලා තියෙන දේ තුල යථාභූත ඥානෙ තියෙන්නත් පුළුවන් නැති වෙනවා. අපි නාහපු දේ තුන තියෙනවා. එතන අපි චක්කු විඥානය පිළිබඳව රුචියේ මම කැමැත්තෙන් මම මේ කරුවා කවුරු කියලා දුන්නත් මම හොයාගත්ත දේ කියලා සමහරවිට චක්කු විඥානය පිළිබඳව අපි යමක් හිතා ඉන්නවා වෙන්න පුළුවන්. මේ දේ තුල යථාභූතේ නොතිබෙන්නත් පුළුවන් අපි තාම දන්නේ නැති දෙයක් තුල යථාභූත ඥානෙ තියෙනවා. එහෙම නැත්නම් තර්කයක් ගන්න පුළුවන්. මේ මේ මේක වෙන්නේ තථාකානුකූල මෙහෙම විය යුතුයි. අන්නේව ගත දේ තුලත් නියම චක්කු විඥානය කියන යථාභූතය නොතිබෙන්න පුළුවන්. ඒ තර්කයට අහු වෙන්නේ නැති තැනක මේ චක්කු විඥානය කියනොත් යථාභූත ඥානතියි. ඒ වාගේම අනුස්සරේ කවුරු හරි හොඳට විස්තර කරලා දීලා ඇති. මෙන්න මෙහෙමයි චක්කු විඥානය. මේකත් අල්ල බදාගන්නත් ඇති. මෙන්න මේ අල්ල බදාගත්ත දේ තුල චක්කු විඥානය පිළිබඳ යථාභූත ඥානය නොතිබෙන්නේ. මේ අපි ආපු නැති අහලා බදාගත්තේ නැති දේ තුල තියෙන අපිට. එහෙම නැත්නම් දෘෂ්ටි වශයෙන් අරගත්ත මත තුල නොති වෙනවා. ඒ දෘෂ්ටියට අපිට අහුවෙන්නේ නැති අපි වැරදි දෘෂ්ටියයි කියලා හිතා ගන්න දේ තුල චක්ක විඥානය පිළිබඳ නියමයක් තියෙනවා. මේ නිසා අපි නැවත නැවතත් අසුතං සුනාති සුතං පරියෝදා අපේති ආදි වශයෙන් ධර්ම දේශනා කරනකොට අපි දෙන්නතරම නාහපු දේවල් අහන්න ලැබෙනවා ඒකට අපි විවෘතමනසක් තියෙනවා. සුතම්පරියෝදපේටි අහපු දේවල් පිරිසිදු කරලා දෙනවා. ඒක පිළිබඳවත් අපි හිත සාදර. ඊගාවට ඉති මුතු කරෝති අපි අරගත්ත ආ වූ වැරදි ලාමක වාංක දෘෂ්ටි කියනවා ඒක ඍජු කරනවා පිටි කරනවා ඒක දෘෂ්ටි පිළිබඳවත් අපි පැහැදිලිවම මෙලෙක් පාඩයක් තියෙනවා. නැතිති මුතු කරෝති සංකම් විතරදී මේක එහෙම දෝ මෙහෙම දෝ කියලා ඒ සකසංකා තිබුණාන විශේෂයෙන්ම පච්ච පරිඥාණයෙන් කියන කාංකා විතරක විසුද්ධිය කියලා අන්න එතනදී මේ හැමදේම අපි දන්නා දේවල් පිළිබඳව ප්‍රත්‍යක් මොකක් හෝ දන්නවා කියලා හිතාගෙන හිටිය හොඟක් කරාට ඒක වැරදියා. නමුත් නියම ප්‍රත්‍ය දැනගන්නකොට අපි ළඟ තිබුණේ සැක ඒකතෝ මේකතෝ තියෙන අන්දමන්ද භාව දුර වෙනවා. චිත්ත මනස පසීදති. ධර්මය අහනකොට පහදිනවා. ඉත මනස පහදිනවා. ඒ පහදින්නේ මොකද? අපි මේ සඳහාම මේ මේ කැප වෙලා අප වෙලා වැඩ කරන්නේ. නමුත් මේකෙක් කල් අපි දන්නවා කියලා හිතා හිටපු දේවල් තුළ මේ තරම්ම උණු කන්දල් කිය. මේ තරම්ම වැරදි දේවල් කිය. අන්න ඒක පිළිසුදු වෙන්න ඕනේ කියලා. ඒ පිළිසුදු වීම මේ උතු සුතයෙන් මේ සාදුකම් පණිකරෝද කියන විදිහට මනාවට සිහියද වීමෙන් සිදු වෙනවා නම් ඊට වැඩි රසයක් මේ ලෝකයට නිතරම මේ පන්සිවාදී ඉන්න කාලේ මේ මහතබාට ගියාම හැමදාම කියනවා මේ සංසාර විස වෘක්ෂය ආදි වශයෙන් ගාතාව මේ සංසාරේ නැමැති විස වෘක්ෂයේ ද්වේ මෘතානි ඵලානි වේ. එකම ඵල දෙකයි තියෙන්නේ. මිහිරි අනිත් කට ගන්න තාක් කියලූම ඵල කටුකයි විදුයිතයි. එකක් තමයි සංස්කෘත සත්‍ය සංසේවනේ අනිත් එක තමයි සුභාසිත රස ආස්වාදය. මනාකොට දේශනා කරලද ධර්මයේ රසයි. සත්වෝසයන් සේවනයේදී නම් බුද්ධ වේදෙන් පුළුවන් සම්මුත සත්වෝසේ පාඩපත් වෙනවා. සුභාසල සත්වාදී කියලා කියන්නේ පත්ුණා වූ කෙනෙක් විසින් මහා කරුණාවෙන් දේශනා කරලද ධර්මය අහනකොට සුභාසිතයක් නම් පුදුමාකාර රසස ඔන්න ඔය දෙකම විතරයි සංසාරේ දෙන රස විඳින්න පුළුවන්. අනිත් තේරගෙම තියෙන්නේ මායාකාරී ස්වභාවය. මෙන්න මේ කොටස් මෙන්න මේ වගේ පෙළවීමක් එළවීමක් මේ විඥානය පිළිබඳ අවබෝධ කරගන්න නම් පැහැදිලිවම මේ මානසිකත්වය සකස් කරගන්න. සකස් නොවුනොත් අපි ඒ දන්න වැරදි මතයම පිහිටියොත් අපිට කවදාකවත් සම්පාදේ තේරුම් ගන්න බැරි වෙයි. අපිට කවදාකවත් විපස්සනා තේරුම් ගන්න බැරි වෙයි. අපිට කවදාකවත් මේ ජීවිතයේ අද දැන් ඊළඟ දකින්න පුළුවන් කියන විශ්වාසය ලබා ගන්න බැරි වෙයි. ඒක නිසා කල්පිනවල් ලැබෙන්නේ නැහැ. ඒක පිළිබඳව ආයේ කිසිම සැකයක් නැහැ. ලබන්න නම් චක්ෂුසේ දැන ගැනීම, රූපය දැන ගැනීම, චක්කු විඥානය දැන ගැනීම කියන මේ දේවල් වලින් එnde එnde එnde එnde ඉතාම සූක්ෂම තැන් වලට, ඉතාම ගැඹුරු තැන් වලට, ගැඹුරුයි කියලා හිතාගෙන තැන් වලට තමයි ඉන්නේ. නමුත් චක්කු රූපය වස්තු රූපය කියලා කියනවා. නැත්නම් මේක ප්‍රසාද රූපය කියලා කියනවා. චක්කු ආයතනය කියලා කියනවා. ඒක නම් ඉතින් කාටද මේ මාස මාසස පෙන්නලා මාස් කුඩිය පෙන්නලා මෙන්න චක්ෂු රූපේ කියලා පෙන්වන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒකේ ඒ කර්මද රූප කොටාපේ එහෙම නැත්නම් ඒ චක්ෂු ප්‍රසාදය දැකලා නෙවෙයි චක්ෂුසේ දැකයි කියලා කියන්නේ. මොකද ඒක ඒ දකින්න වෙලාවේදී තමයි ක්‍රියාවක් වෙන්නේ. දකින්න වෙලාව තමයි ඔපයක් වඩපත් වෙන්නේ. ඒ වගේම රූපය අපිට පිච්චි කුස රූප, හොඳ රූප, නරක රූප, ලොකු රූප, වමේ රූප, දක්න රූප වශයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් අපි එදා මේ ධර්ම දේශනාවේදී මතු කරගන්න උත්සාහ කළා මේ නියම දෘෂ්ටි වියුත්තේ නැත්නම් විද්‍යාව වියුත්තේ රූපේ කියලා කියන්නේ චක්ෂුෂය උපවීම සඳහා පාවිච්චි වෙන රූපේ පමණමයි නැත්නම් චක්ෂුෂය පහළ වීමට යම් රූපයක් ආපාතගත වුණාද ඒක තමයි අද්විතර රූපේ කියලා. දැන් නැත්නම් මේ අපි ඉස්සානින්න සම්පූර්ණ භෞතික විද්‍යාව නෙවෙයි. ඒ රූපේ නිසා ඇහැ කිසි කවුන ඇහැ කුප්පන ගැටිපත් වුණා ක්‍රියාත්මකපත් වුණා නම් ඒ පටිච්චන රූපේ නැත්තම් පටිච්ච රූපේ එහෙම නැත්තම් අපි කියන එකට ආපාදගත රූපේ තමයි රූප වෙන්නේ. ඒ රූපේ නැත්තම් ඇහක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූප ඇහක් නැත්තම් රූපේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදා දකින්න චිත්තක්ෂණයේ ඇහත් රූපයක් කියන කියන දෙක පහළ වෙනවා. ආහන චිත්තක්ෂණයේ ඇහ රූපේ කියන දෙක අපිට ගන්න වෙන්නේ ක්‍රියාත්මක නැහැ. නිවන් දැකලා නිෂේධනය කරලා රහත් වෙලා. එනිසා අපිට ඇහැ ක්‍රියාත්මක වෙන්නේ නැති රූපයක් ආපාදගත වෙච්චි නැති වෙලාවක ඇහැ නිවන් දක්වන්න රූප නිවන් දක්වන්න ඇහැ රූප දක්වා මාර්ගින් ඇති වෙන කෙලෙස් නිවන් දක්වීම සඳහා කළ යුතු කිසිම ප්‍රයත්නයක් නැහැ. නමුත් අවසනාවක් අපි ඒ වෙනකොට කණේ මේ රාග දෝෂ පහල කරගෙන ඡන්ද ප්‍රේම පහල කරගෙන එතන අහුවෙලා. කොච්චර වුණාද කියනවනේ ඇහැ කෝපයක් තියෙන බවක්වත් නැහැ. සමානුති පුත්ත සූත්‍රයේදී සර්වචනාංශේ ඒකයි මතක් කරන්නේ සංකිම්මඤ්ඤති මාළුන්ති පුත්ත චක්කු විඤ්ඤාය යේ ලෝකේ චක්කු විඤ්ඤාය රූපා අධික අධික්ත භූපා. දැක්කෙත් නැහැ දකින්නවත් නෙවෙයි පේනවත් නෙවෙයි කලින් පෙන්නලා තිබුණා. නපස්සති නැච හෝති පස්සය බොහොමනායෙන් බලනවත් මේ මතර බලන්න වෙනවත් අන්න එවැනි රූප මාර්ගයෙන් කෙලෙස උපදිනවාද එසිට මානසික ප්‍රතිගාන සඳහන් කරන්නේ නැහැ නේද සුදුසුමක් වෙන්න බෑ දකින්නුත් නැහැ දැන්ට දකින්නුත් නෙවෙයි බලමිනුත් නෙවෙයි බලන්න වෙන්නේ නැහැ අන්න ඒ රූප සම්බන්ධයේ කෙලෙස උපදින්නේ නැහැ එහෙම රූප නැත්තම් චක්ෂුෂයක් නැහැ. එහෙමනම් චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොට අනිකුත් ద్వාර හයේ අනිත් පහේ එකක ඒ වැඩ පිළිවෙල යනවා. නමුත් එතන භාවනා කරන්න දෙයක්වත් නැහැ. භාවනා කළ යුතුකුත් නැහැ. ඒ නිසා එතන භාවනා උපදේශ සම්බන්ධයෙන් අත යුක්තක් නැහැ. නමුත් මේ කාරණාව දත යුක්තයි. ඊගාවට චක්ෂුෂය පිළිබඳව ඇහ මේ රූපයක් ආපාදගත වෙච්චාම තමයි චක්ෂුෂය නැත්නම් චක්ෂු ප්‍රසාදයේ පහළ වීම සිදු වෙන්නේ චක්ෂු ප්‍රසාදේ ක්‍රියාවට නැගෙන්නේ ඒ වගේම චක්ෂු ප්‍රසාදයක් ඇතිකොට තමයි රූපයක් රූපයක් බවට පත් වෙන්නේ මේ දෙකම නැත්නම් ඉතිනකට පටිච්ච භාවේ නැත්නම් ආපාතගත භාවේ නැත්නම් මෙවුවා කෙලස් පැත්තෙන් බලනකොට භාවනා පැත්තෙන් බලනකොට වැඩ කරන්න වැඩක් නැහැ නමුත් අපි ඇහැ සම්බන්ධ කරගෙන රූපය සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධයෙන් කාට භාවය ප්‍රිය භාවය මනාප භාවය පහළ නොවීමද නම් ඒ ඇහැ ප්‍රයාත්මක නොවන වෙලාවේදී ඇහැ සම්බන්ධව භාවනා කටයුත්තක් නැහැ. දත යුත්තක් නම් තියෙනවා. ඇහැ පිළිබඳව භාවනා කටයුත්තේ ඇහැ ක්‍රියාත්මක කොටමයි. නමුත් ඒකකොට ඉතාමත් නැහැ යොතුළු. ඉතාමත් නැහැ ප්‍රෝඩාකාරී. ඉතාමත් නැහැ සංකීර්ණයි. ඉතාමත් නැහැ ඇහැ මන බන්ධනීයයි මෝහණීයයි. නමුත් මෙතනමයි යැපේ. මෙතනමයි යැපේ ලිහිම. ආනේ විදියට මේ ප්‍රශ්නය වර්තමාන මොහොතට මෙතෙන්ද තමාට නැමිලෙදි කියන සාන්දෘෂ්ටික බවට පත් කරන්න නම් ඒ චක්ෂුසේ මෙච්චර ශීක්‍ර මෙච්චර යොසුල ක්‍රියාත්මක චක්ෂුසේ වැඩ කරද්දීම දකින්න බව දැනගන්න ඕනේ. දකින්න රූපේ විතේ මත් වෙලා මම මේක දැක්කා හොඳයි ආදි වශයෙන් මේ ප්‍රපංච කරනවා වෙනුවට ඒක තමයි සාමාන්‍ය පු탁ඥයේ ස්වභාවය. ඒ වෙනුවට යෝගාවචරය මේ චක්ෂුසේ වැඩ කරන වෙලාවේදී දැන් චක්ෂුසේ වැඩ කරනවා නැත්නම් මෙන්න මේ ආයතනේ වැඩ කරනවා කියන තැනට සතිය පිහිටවීමද නම් මේ චක්ෂුසේ රූපය ප්‍රත්‍යুৎপন্ন ධර්ම දෙකක්. ඇහැ නිසා රූප පහළ වෙනවා රූප නිසා ඇහැ පහළ වෙනවා ඇහැට පටිච්ච රූපයයි රූපයට පටිච්ච ඇහැයි චක්කුම් පටිච්ච රූපේච මේ කාරණාව සමහර කෙනෙක් කියනවා නම් මේක තරබල්ගහරි දෙවියන් වහන්සේගේ වැඩක් අපිට ඉගෙන ගන්න බෑයි කියලා. ඒකට ඉතින් සර්වඥාගේ ප්‍රධාන ධර්ම සම්මුතියන කාර්ය විවිධ රත්නේ සාක්ෂි. ඒකයි අපි කිව්වා මේ කර්ම ගිහිල්ලා මේ භාවනාවට බහි. මේ දෙක චක්කු පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. චක්ෂු විඥානය ඇහැට රූපයක් ආපාදගත වෙලා ඒ ඇති වෙන තිගැස්ම ඒ ඇති වෙන කම්පණය ඒ ඇති වෙන දොරට දාපු දෙවීම අනන්ත වැඩි ප්‍රකට නම් නාසයේ ඇති වෙන ගඳ දැකීමට වැඩි ප්‍රකට නම් ඉවේ ඇති වෙන රස බැලීමට වඩා අප්‍රකට නම් කය ඇති වෙන ස්පර්ශය පහස ලැබීමට වඩා අප්‍රකට නම් මනසේ ඇති වෙන අනිකුත් දෝංකාරක මේ ඉතිවිලි කල්පනාවට ප්‍රකට නම් අවධානය යොමු වෙනවා ඇයි විඥානය ඇහැට යොමු වෙනවා. එතකොට අපි කියනවා චක්ක විඥානය. ඒක චිත්තක්ෂණයකදී ඇහක් තියෙනවා රූපයක් අපාතගත වෙලා තියෙනවා අවධානයක් පහළ වුණාම අපි ඒක කියනවා දකින්න චිත්ත කියලා. ඒ වෙලාවේදී ඔන්න දැකීම චිත්ත. කාරණා තුනක් ඒක රාතිරීමේ එකම ඉදිරියට තුරු දීමේ ඔන්න දැකීම සිද්ධ වෙනවා. ඒ දැකීම සිද්ධ වෙන වෙලාවේදී කන සද්දයක් නිෂේධනය වෙනවා. නාසයත් ගඳ සුවඳත් කියන කාරණා නිෂේධ වෙනවා. දිවත් රසත් නිෂේධ වෙනවා. කයත් පහසත් නිෂේධ වෙලා හිතත් ධම්මාරමණ නිෂේධ වෙලා චක්ෂුෂයේ හිත පහළ වෙනවා. මෙන්න මේක බොහෝමත්ම යොදුලේ නමුත් මෙතනදීම අප්‍රමාදීව වහවහාම මෙනෙහි කිරීම සිදු කර ගන්න පුළුවන් නම් කවදා හෝ අපි අර මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව නොදැනීම නිසා කාල වේලා තිබුණ අවිද්‍යාව දුරු කරලා අපි මේකේ කල් විදිහට පවතින ඇහැ කියනවා ඇහැට පෙනෙන රූප ලෝකයක් සදාකාලිකව තියෙනවා ඒ ඔක්කොම දැක දැක ඉන්න හිතක් හැම වෙලාවෙම තියෙනවා කියලා හිතාගෙන හිටියා නම් යම් කිසි නිත්‍ය සුඛ සුඛ සංඥාව අන්න ඕක දෙකෙනවා අන්න ඕක සහලවනවා අන්න ඕක අපිට අභියෝග කරනවා මේක චිත්තක්ෂණයක චක්කු ප්‍රකාශයක් රූපයක් ඒක ආපාදගත වෙලා එතනට මේ හිත කියන අවධානය ලෝකු වෙලා චක්කු විඥාන බවටපත් වෙලා මේ පෙන්නන රූපය මේ රූපයක් දකින්නවා කියන මේ හිත නැත්නම් දැකීම කියන මේ සංසිද්ධිය ක්ෂණ භංගුරයි එකම චිත්තක්ෂණයක පවතිනවා ආනේ චිත්තක්ෂණ දෙක තුනක් එකට යෑමේදී අපිට තේින්න තියෙනවා එහෙ දිග ප්‍රවැත්මක් කියන නැත්නම් චිත්තක්ෂණ දෙක තුනක් පුරා පැවැත්මක් කියන රූපේ පැවැත්මක් තියෙනවා මේ චක්ක විඥානේ පැවැත්මක් තියෙනවා ඒ කියන්නේ මේ රූපය තාමත්ම සිත් ගන්නවා ඉතාමත්ම සිත් ආහාර ගන්නවා මේ හැමනම් චිත්තක්ෂණ දෙක තුනක්ම මේ අහඟු එකතු වීම සිද්ධ වෙනවා එතකොට කටක් කරගෙන ඕම් බලන්න බලන්නේ බවවත් මතක නැහැ අපිට අපිමත් වෙලා එක්කෝ ඒ කියන භයංකාරකමක් නැත්නම් ඒ චිත්තාකර්ෂණීය භාවයට නැත්නම් ඒ අද්භූත ස්වභාවයට එහිමත් වෙයි මෙන්න මේ මත්වීම තියෙන තාක්කල් අපිට කාදාකවත් මේ මිත්‍යා ප්‍රතිපත්තිය කරන්න බෑ. අපිට දැනගන්න වෙනවා මේ මත් වෙලා තියෙන මේක තියෙන යෝසුළු කමට. මේක ඉතාම චිත්තාකර්ෂණීය. මෙන්න මේ චිත්තාකර්ෂණීය බව වැඩේ. අප්‍රමාදීව මේ දැකීම සිදු වෙන්නේ ඇහි සිද්ධ වෙන්නේ මම මේ වෙලාවේ අනෙක් උපකරණ වැඩ කරන්නේ නැහැ කියලා මොනම ක්‍රමයකින් හෝ මේ தත්ත්වයට අවදි වුණොත් ඒ තරම් චිත්තාකර්ෂණීය දෙයක් අර රූපයක් ඒ තරම්ම හිත චිත්තාකර්ෂණය. ඒ තරම්ම මේ ක්‍රියාවලිය යොසුලි, ඒ තරම්ම මේ ක්‍රියා ක්‍රියාවලිය ධාර්මිකයි. ඒ තරම්ම මේ ක්‍රියාවලිය සාන්දෘෂ්ටිකයි. මේක කවදාකවත් දැක්කම අන්තාරේ කවදාකවත් ආයතන. ආයෙ තවත් තමයි වෙන්නේ යන්නේ නෑ මේ රූපේ දිගපල්ල බලන්නයි ත්‍රිපුත්‍රභාවය බලන්නයි ආලගිය වලගිය මුල ගිය දේවල් බලන්නයි යන්නේ. මේ දැකීමේ ක්‍රියාවලිය ඒ තරම්ම යොසුලි බලලා ඉවර කරන්න බෑ. ඒ සා දකින් දකින් වාරි දකින්නවා කියන මෙනෙහි කිරීමෙන් තමයි අපි මේ රූපයට මත් වෙලා නැත්නම් මේ ඇහැ හොඳයි කියන ඇහැට මත් වෙලා නැත්නම් මට හොඳ චක් විඥානයක් තියෙනවා කියලා මෝඩකමට රජ වෙලා මේ මෝඩ රාජධානියේ රජකම් කිරීම නමත නතර කරලා නැත්නම් මේ හීනෙන් අවදි වෙලා මම දැන් ඇහෙන් ඇහැට අහු වෙලා රූපයට අහු වෙලා නැත්නම් දැකීමෙන් නැත්නම් දකින්නේ කියන බවට විවෘත වීම විශාල පරිවර්තනයක් මේකට දෘෂ්ටිය බලපාන. මේකට සංඥාව බලපාන. මේකට චිත්තය බලපාන. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඉස්සල්ලාම මේ සාකච්ඡා කරන්නේ ඇහැ රූපේ කා විඥාන පිළිබඳව බව මතක තියාගන්න ඕනේ. ඊට වැඩි ඔය වැඩ පිළිවෙල දීසි කනේ, ඊට වැඩි ඔය වැඩ පිළිවෙල දීසි නාසයේ, ඊට වැඩි දීසි දිවේ, ඊට වැඩි දීසි කයේ. නමුත් මේ ద్వාර පහේ රූපේ සම්බන්ධ කරගන්න මේ ద్వාර පහේ සිටි වෙන්නේ නම් එකම. එකම සමීකරණයක් විදිහේ තමයි වැඩි යන්නේ. මේ අද නිදර්ශන වශයෙන් අරගෙන තියෙන තාමත් විචිත්‍රම වූ රූපයක් චක්කුසයක් චක්කු විඤ්ඤාණය. ඒ චක්කු විඤ්ඤාණයේ වැඩ පිළිවෙලයි අපිට අද එහත් ආයෙවිලි වාර ධර්ම දේශනාවෙන් අපි ඉදපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තාමත්ම අපහාසය විස්තර කරන්නේ විදර්ශන මාර්ගය මොකද හුඟව දෙනින් දක්නේ වස්තාවයි. නමුත් සමහර ඇත්ත උත්සාහ කළා තියෙනවා මේක ඉස්තර කරන්න. හරියට එක දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ යටතේ සේවාවල් හයක් ක්‍රියාත්මක. ඒ සේවාවල් හයට වෙනම අධ්‍යක්ෂකවරු. ඒ අධ්‍යක්ෂකවරු හය දෙනා වෙන වෙනම තම තමන්ගේ කාර්යාල නඩත්තු කරනවා. වෙන වෙනම ඒ සේවා දායකයන් හැමලා කටයුතු කරනවා. මේ හය දෙනාට වෙන්නේ එකම ලක්ෂණ මේ තරුණ වයසේ ඉන්න දීපිකාව. ඔක්කොටම එකම හය දෙනාට වෙන්නේ එකම පුද්ගලික ලේකම්බරියක් හරිම සිත් ගන්න අසුළුයි තරුණයි ඉතාමත්ම තත්ත්වය. යාළඟ තමයි කම්පියුටරයක් තියෙන්නේ යාළඟ තමයි ඉලෙක්ට්‍රොනික ටයිප්‍රයිටර් එකක් තියෙන ඔක්කොම තොරතුරු කියන්නේ දක්ක තියෙන්නේ මෙයාගා. ඒ නිසා හැම අධ්‍යක්ෂකවරයෙකුටම මොනම ගණන් දිනුවක් කරන්න ගියත් මම යාළුවෙක් කොච්චර මුදල් දිනනවද කොච්චර අද වැය වෙලා තියනවද මේ හවල් කටයුතු කොච්චර වැය වෙනවද මේකට මූලිකත්වය දී යුතුද නැද්ද කියලා හැම කාරණාවක්ම හැම ගනුදෙනුවකදීම අර පුද්ගලික ලේකම්වරයෙන් අහන්නේ පුද්ගලික ලේකම්වරයේ ගාව තොරතුරුත්යන්පත් වෙලා තියෙන්නේ අකුරෙන් නෙවෙයි සංඥාමාන ඒ නිසා තොරතුරු කෙල කෝටි ගණක් එයා තුළ රැස් කරන්න ඒ එකම ලේකම්වරයේ අධ්‍යක්ෂකවරයෙකුට අර ලේකම්වරයේදී තියෙන සංඥා බලලා තොරතුරු ගන්න බෑ ලේකාම්වරිය අවදි කරවලා ලේකාම්වරියගේ අවධානය ලබාගෙනම මේ සංඥාව Tamanට අවදාන තොරතුරු බවට පත් කළ යුතුයි. ඒක නිසා වැඩ කරන හැම වෙලාවකම අර සෑම අධ්‍යක්ෂකවරයෙක්ම ඉතාමත්ම පුළුවන් ක්‍රම වලින් යුතු අයුතු සාධාරණ අසාධාරණ ධාර්මික අධාර්මික සෑමකට මුළු ආයතන ඉතාමත්ම ඉල්ලුම වැඩිම ක්‍රියාව සිද්ධ වෙන්නේ මේ පෞද්ගලික ලේකම් ඉතින් ඒ නිසා අර අය දිනාම නිතරම තමන්ගේ ක්‍රියාවන් තමන්ගේ රාජකාරී ඉෂ්ටකරනද අර පෞද්ගලික ලේකම්වරියගේ අවධානය යොමු කරගන්න හදනවා. එක්කෙනෙක් ළඟට මේ පෞද්ගලික ලේකම්වරිය ගිහිල්ලා නැත්නම් අවධානය යොමු කරලා ඒ දීලා තියෙන தත්ත්වයන් කියවන්න පුළුවන් තත්ත්ව බාටපත් කරලා ඒ අධ්‍යක්ෂකවරයාට විනිශ්චය ගැනීමට උදව් කරන වෙලාවදී අනිත් අධ්‍යක්ෂකවරු පස් දෙනාම ඉතාම උවමනාවෙන් බලනිනවා අර ලේකම්වරිය අතන වැඩ ඉවර කළා මගේ වැඩට එයි කියලා. එන්නකොටම තමන්ගේ වැඩේට යොමු කරවා ගැනීම සඳහා මේ ලේකම්වරියගේ අවධානය ලබා ගැනීමට ඉතාමත්ම උත්සන්න ආසන්න මාතෘකාවක් අතේ තියන බලන්න. ඒ මොකද ඔහුට පුළුවන් තීන්දුව ගැනීම හැකියාව නමුත් ඒ දත්තයන් දන්නේ නැති කම නිසා. කියන දත්තයන් සාමාන්‍ය අපෙන් ලේඛනගත වෙලා නැති නිසා හැම වෙලාවෙම ඩිකෝඩ් කරන්නේ. ඒ කියවන්න පුළුවන් භාෂා ආකාරයට පත් කරගන්න තොරතුරු ලබා ගැනීමට මේ ලේකම්වරිගේ අවධානය යොමු ආනේ ලේකාමරේ වගේ තමයි විඥානය. එක විඥානයයි කියන්නේ ඇහ කන දිව නාසය කය මන කියන ආයතන කයම දුවන. මේ විඥානය හැබැයි තාමත්ම යොතුනේ. සීමිත තොරතුරු ගැන අත්කර ගන්න පුළුවන්. හැබැයි ඒ තොරතුරු තැන්පත් වෙලා තියෙන්නේ සාමාන්‍ය විවහාර ක්‍රමයක නෙවෙයි. ඒවා දැන්පත් කරලා තියෙන්නේ ඕකල් තබාගත හැකි සංඥා ක්‍රමයකින්. රහස් අකුරු ක්‍රමයකින්. ඒ නිසා මේ රහස් අකුරු කොච්චර එකතැනක එකතුනත් ඒවා අතර ගණ දෙනවා කොහොමද කරන්නේ? ඒවා නැරිලා. ඒවා දැන්පත් කරලා කියන්න පුළුවන් මල කරදොර කමනේ. ඒවා ක්‍රියාත්මකවටපත් කරන්න පුළුවන් මේ ලේකම්වරීට විතරයි. මේ ලේකම්වරීගේ අවධානයේ ප්‍රමණයයි මේ මේ අධ්‍යක්ෂකවරයෙකුට විධායක විනිශ්චය ගන්න. ආන්නේ වෙන ඒකාංගදීකගේ තියෙන අපි හිතනවා ඒකාංගදී හොඳ තරුණයි, බොහොම යොහුසුලයි, බොහොම සුන්දරයි, කාටත් ප්‍රියයි. එහෙමනම් එවැනි කෙනෙකුගේ වටිනාකම මුළු ආයතන කීපක. ඒක නිසා සර්වඥ වහන්සේට කලින් පහළ වෙච්ච අනිකුත් ශාස්ත්‍රවරු සමහර කිව්වා මේ භෞතිකවාදී මේ කාය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච ස්කන්ධයන් අරගෙන රූපස්කන්ධය විතරමයි වැදගත් තේන්නේ අල්ලන්න පුළුවන් අනිත් තේරම බොරු. අනිත් තේරම නිත්‍යයි. අනිත් තේරම දුක්ඛයි. මේ ඔක්කොම හිතින් මවාගත්ත මාන ඉඳලා එකක්වත් ගණන් ගන්න බෑ. අල්ලන්න පුළුවන් දේ මේක විතරමයි කියලා රූපේ විතරක්ම අරගෙන උච්ඡේදවාදයක් ප්‍රකාශ කරන්නේ. මේ බයක් ලැජ්ජාවක් අවශ්‍ය නැහැ. හොඳක් නරකක් අවශ්‍ය නැහැ. සුදින් හෝ නරකින් හෝ කාලබිල ඉන්න එකයි තියෙන්නේ ඊට පස්සේ ආය මරණයන් පසු මොනවාක්වත් බය වෙන දෙයක් නැහැ බල කියන දෙයක් නැහැ හොඳ නරක කියලා දෙයක් නැහැ සාධාරණ අසාධාරණ දෙයක් නැහැ කියන රූපේ පමණක් විතරගත්ත භෞතික වාදීන් තියාගෙන හිටියා නමුත් අර වේදනා සංඥා සංකාර විඥාන කියන එක පේනු නැතුවට ලෝකයේ සබ්බයත්තේ ලෝකයේ හොඳ නරක පවතින මෙවයි ඒක නිසා අර ඇත්තෝ අධාර්මිකයෝ ආගමික නොවන්නන් වගේ තුච්ච මිනිස්සු වශයෙන් පාඩ පාස්තල කරකම් කරනවා ඊට පස්සේ සමහරක් කිව්වා මේ රූප කෝෂය කියනවා ඒ කෝෂය ඇතුලේ තියෙනවා වේදනා කෝෂය සංඥා කෝෂය සංස්කාර කෝෂය ඊගාට අධ්‍යයන ඇතුලේ තියෙන විඥාන කෝෂය ඒ නිසා රූප කෝෂය වැටෙනවා නම් අහු වෙනවා නම් ලාමකම පුද්ගලයා ඒකට අහු වෙන්නේ ඒක එහා ගියොත් රූපේ ඉක්මවලා ගියොත් ඕනම කෙනෙකුට පේන සදාකාලිකව තමයි ජීවත් වෙන සාකල්පවලින් වේදනා කෝෂය. මේ වේදනා කෝෂයත් ඇතුළට ගියොත් සංඥා කෝෂය. සංඥා කෝෂයට පස්සේ තියෙනවා සංස්කාර කෝෂේ මේ සියල්ලම පිටතේ තියෙන අතුලතම තියෙන විඥාන කෝෂය මෙන්න මේ විඥාන කෝෂය තමයි ආත්මය කියන්නේ එනිසා මේක කතා කරන්නේ. මේ විඥාන තමයි රාජාත්මදී අනිත් කෝෂ දෙයල්ම අයින් කරන්න කවුරු කොහොම කතා කරත් අපි කැමති වෙනවා අකමැති වෙන්නේ නැහැ. නමුත් විඥාන කෝෂෙන් නම් අපි කියන්න එපා. ඒක සදාකාලිකයි ඒකට හොඳක් නරකක් එකක් නැහැ විපත්‍යක් නැහැ මරණයක් නැහැ සදාකාලිකවම කියනවා ඒක තමයි මුළු ලෝකේ පාලනය කරන්න කියලා මේ විඥාන කෝෂයට මේ තරම් තන දුන්නේ ඇහැකන නාසය දිව ශරීරය කියන ඕනෑම ආයතනයක ඉවරක් කරලා ඒක ක්‍රියාවට නගන්න විඥානයේ අවධානය අවශ්‍යයි. නමුත් මේ අර ලක්ෂණ සිද්ධ කරන අසුරු පෞද්ගලික ලේකාංගිය වැඩ නොකරන වෙලාවක් තියෙනවා. කාර්යකාරී නොවන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේදී සම්පූර්ණ අර උපසංගර භාවයේ සෙල්ලක්කාරව ගත කරනවා අර අධ්‍යක්ෂවරුන්ගේ විධානෝට යඩවි. ඒක හරිම සුන්දරයි. එතකොට තියෙන කර්මකාන්තාවකේ තියෙන ඒ සුන්දර භාවය. <clears throat> මොනවාර ආධිකාරිකත් වෙන්නේ විවේකයේ විනේදව ගත කරගන්න. විඥානයේ ඉන්ද්‍රිය පරිබද්ධ නැහැ. අනිත්‍ය පරිබද්ධ. කරකරන වෙලාවේදී මේ යොමුතුරු දක්කටම මොනවාක්වත් නැතුව සම්පූර්ණ විවේකීව ඡාම මේ සාහලුවට කරන වෙලාව. ඒ කියන්නේ විඥාණයට වෙනමම අර එක එක අධ්‍යක්ෂකවරුන්ගේ අතිශය ආසන්න උත්සන්න කාරණාවලට අධ්‍යක්ෂකින් වලට යට වෙලා ගත කරන අතර වෙනම එකක්. මේක සෑම ආගමකම නැත්නම් සෑම නාම ධර්ම විග්‍රහ කරන්න යන කාගෙත් කවුරුත් පිළිගත කරා. ඒකෙදී මේ විඥාන අවස්ථාවේදී කිසිසේත් කෙලවීමක් නැහැ. ඒකනාගේ යථා යටත් තීන් වලට බල කරමුට අවතරන විවේකීව ගත කරගන්න. මේ සමාධියතුවා මෙන්න මේකයි ආත්මය මේකයි සදාකාලික අර වැඩ කරන වෙලාවල් නම් తాවකාලිකයි මොකද එක එක අධ්‍යක්ෂකවරයාට සේවා දෙන වෙලාවල් කොහොම අහඹු කලින් කියන්න බෑ. නමුත් ඒ ක්‍රියාත්මක නොවි ඉන්න වෙලාවක් තියෙනවා වගේ කියලා විතර කාරණා කාරාශයක් වෙනවා. හැබැයි අර අධ්‍යක්ෂකවරුන්ගේ බලපෑම නිසා හෝ අධ්‍යක්ෂකවරුන්ගේ ඉල්ලීම නිසා හෝ ක්‍රියා කරන වෙලාවේදී නම් මේ අම්මන්ඩිගේ වැඩේ අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන්, කියන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවේදී නම් මොන්නම මිනුම් දන්නකටත් අහුවෙන්නේ. ඒක විඥානයේ තේරුම් අරගන්න නම් විඥානයේ සක්‍රිය අවස්ථාවේම තේරුම් ගන්න. නමුත් විඥානයේ වඩා ප්‍රකෘති අවස්ථාව නම් අනිත්‍යකත්ව අවස්ථාව. ඒක කවදාකවත් භාවනා කරන්න බෑ. මොකද මේ ක්‍රියාකාරකමක් නේද සාපේක්ෂව පුළුවන් ක්‍රියා කරනකොට මේකේ தත්ත්වය මෙහෙම නම් මේකේ ක්‍රියා නොකරනවට මෙහෙම වෙන්න ඇති. ඒක නිසා අර මිච්ඡා ප්‍රතිපත්ත මිච්ඡා ප්‍රතිපන්න අවිද්‍යාව ගොඩක්ම හොල්මන් කරන්නේ ඔන්න ඔය අනිත්‍ය ප්‍රතිපද විඥානය පිළිබඳ මාතෘකාව. ඒක සාපේක්ෂව ගත දෙයක් සාපේක්ෂ කියන්නේ ක්‍රියාත්මක කරනකොට මෙයාගේ වැඩ මෙහෙමයි ඒ නිසා ඇහැට කනට නාසයට දිවට කයට මනසට යටත් නොවි විඥානයේ නිදිගත් ස්වરૂපයේ පිළිබඳව අපිට අවශ්‍ය වෙන්නේ මූල ධර්මානුකූල පමණ අනිත්‍ය වශයෙන්ම අරගන්නකොට මේකේ ස්වභාවයේ මේකේ සාපේක්ෂ භාවය වැටේ එනිනොත් අපි කලින් මතක කරගන්න මතක කරගන්න විදිහට ක්‍රියාත්මක වෙලා ඉන්නකොට මේක හරියට ඉතාමත්ම වේගයෙන් දුවන විදුලි උත්පාදක යන්ත්‍රයක් වේගයෙන් දුවද්දී ඒක යාන්ත්‍රණය ඉගෙන ගන්න හදනවා. ඒක ඇතුළේ තියෙන තාම ශීඝ්‍රයෙන් කරගෙන ප්‍රතිරෝධ ඉහළ පහළ යන දීවර විවිධාකාර වැඩ. ඒක තාමත් විනාඩියට 1500 වාරකින් කරකෙද්දී අපි ඒක පිටපොත්ත ගලවලා බැලුවොත් අපි මේකේ ක්‍රියාකාරීත්වය නන්නාන දුන්න කෙනෙකුට විස්තර කරන්න දෙන්න හැදුවොත් ධානක දුෂ්කර. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක කරනකොට තමයි මේ තණ්හාමාන දෘෂ්ටි පහළ වෙන්නේ, ප්‍රේම රාග ඡන්ද පහළ වෙන්නේ. නමුත් මේක පිළිබඳව අදාරන්න නම් මේ යන්ත්‍රයේ ක්‍රියාවේග උල්ලුවන් තරම් අඩු කරලා නොමැරි අදුම මේක තත්ත්වයටපත් කරලා ඒකෙදී වැඩි අවධානයක් වැඩිම අප්‍රමාදයකින් යුක්තව කටයුතු කළොත් කෙනෙකුට දැක ගන්න පුළුවන්. ඒක නිසා භාවනා පැත්තට යනකොට මේ මූල ධර්ම කර්ම යොදවන්න පැහැදිලිවම යෝගාවචරික වගේ නැවතිල්ලේ වැඩ කරන්නේ. සමහර විටක මේ අපි චක්ක විඥානේ චක්ක රූපය එතනින් යා මේකට ආපාතගත වෙන අරමුණු රූපය වගේ දේවල් ගැන කතා කරාට භාවනා කරනකොට රූප බලන්න කියත් එක වහගන්න. සද්ද වලින් කරදර වෙන්නේ නැති විවේක ස්ථානකට යන්න. ගන්ධ සුවඳින් වාතය බාධාවක් නැති පිරිසිදු වාතාවරණයක් තැනකට යන්න. ඊගාට දිවේ රසයක් හෝ කතා කිරීමක් නැති සම්පූර්ණ නිස්සද්ද ඉන් වේල දෙවේලට අඩු කරපු ජීවිතයකට යන්නේ කියලා. ආහාරය මත්තන් විකාර දැනගන්නේ. ආනේව කරලා ඒ අඩුම වේගයෙන් කරකවන කාය ප්‍රසාරයට හිත යොදන්නේ. එතකොට අර චක්ෂ රූපේ වාගේ නැත්නම් චක්ෂ ප්‍රසාදේ වාගේ අපිට කාය ප්‍රසාදේ ඉෂ්ට කරගන්නවා. ආරම්භන වෙන්නා වූ රූපේ වාගේ පොට්ටබ්බේ පතරි තේජෝ වායෝ කියන මේ කොටස් ඉදිරිපත් කරගන්නවා. මෙහි පහළ වෙන්නා වූ කාය විඥාණය අර මේ කුජලිකලේ ගම්බරීගේ වගේ සම්පූර්ණ කාය විඥානයේම මේ ලේ ගම්බරීට වැඩ කරන්න ආශ්‍රිතයක් කරන්න. එකම ආයතනයක වැඩ කරන්න වෙනවා දිකට. එතකොට දැනගන්න පුළුවන් මේ ලේ ගම්බරිය අවංකව පිළිසිදුව රාජපක්ෂව වැඩ කරනවාද එහෙම නැත්නම් මෙයාගේ මේ අඩුපාඩුකම් මේ අධ්‍යක්ෂකවරුන්ට බලපාන. එනිසා අපිට සිද්ධ වෙනවා අර මේ කොටිල මහා ස්වාමීන් වහන්සේට ඒ පුංචි සාමණේර අත්ත කිව්වා වගේ මේ කුඹ කටවල් හයක් තියෙන කුඹහේ කටවල් පහක් වහලා ඉතුරු කටට අවධානය යොමු කරන්න. නැත්නම් වේගයෙන් දුවන විදුලි උත්පාදක යන්ත්‍රයේ වේගය අඩු කරලා විදුලි උත්පාදනයේ වෙලා අඩු නොවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් පුළුවන් තරම් වේගය අඩු කරලා මේක වැඩ කරන්නේ මෙන්න මේ මෙන්න මෙතනයි මේකේ බල උත්පාදක කොටස මෙන්න මේ බල උත්පාද කොටේ බලය මෙන්න මෙතන මේ පැත්තට සම්ප්‍රේෂණය වෙච්චාම මෙන්න මේ භ්‍රමණය තුල මෙන්න මේ විදුලිය උපදින. මේ භ්‍රමණය මෙන්න මෙච්චර වේග වෙනකොට විදුලිය මෙන්න මේ මට්ටමට එනවා කියන එක අර කැලෙන් කැල කැලෙන් කැල වෙන් කරලා හෝ කියන தත්යෙන් විස්තර කළ දෙන්න ඉතාම අඩු හොඳට පැහැදිලි ප්‍රකට දැනගෙන යන්න. මේ ගෙනිච්ච ඔය විඥානීය වේගය අඩු වෙනවා කියලා හිතන්න නරක. ඒක මොකද අඩු වේගයෙන් දුවන්න පුළුවන් එකක් නෙවෙයි විඥානය කියන්නේ. අපි කියනවනේ මාත්‍යන්තරාව පැයකට හතරක වේගයෙන් යන්න ගියේ. ඒකේ කඩන වැටෙන්න කරන්න තියෙන ලේසිම ක්‍රමය. ආයතනතරාව කැන්දල අඩු ගන්න පැයකට 7යි කියපුවත් වේගයක් තියෙන නැත්නම් වාතය දරන්නේ නැහැ. අන්නේ වගේ තාමත් යොහුතුළු වැඩක් මේ විඥානය. ඒ නිසා මේ විඥානයේ පිළිබඳව එන විදිහට කියනවා නම් ඇදීම, දැකීම, ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම, හිතීම කියන මේ වැරපිළිවෙල අතරේ මේ වැරපිළිවෙල යද්දීම මේක පිළිබඳව සම්පූර්ණ තේරුම් ගැනීමක් කරන්න නම් සම්නික්‍රම ආදේවන ප්‍රත්‍යය අවශ්‍යයි. ආදේවන ප්‍රත්‍යය කියලා කියන්නේ අපි අර කලින්ම ගත්ත චක්ෂුෂය අරගත්ත බලන අවස්ථාව ගත්තත් බලන වෙලාවෙදීම අපි උත්සාහ කරනවා පුළුවන් තරම් මේ දකින්න රූපයේ හැද නිලාලගේ මුලගේ විස්තර හොයනවා වෙනුවට දකින්න බවට අවදි කොච්චර උත්සාහ කරත් හරි යන්නේ නැහැ කියන මට්ටමට වගේ අපිව පරදිනවා මොකද හේතුව ඒ රූපේ පවතින ආව මනමෝහනීය තත්ත්ව නිසා මනමෝහනීය හිතට ගන්නම නෙවෙයි හිත එපා කරන සුළු වෙන්නත් පුළුවන් කොහොම හරි හිත මත් කරවන ගතිය වගේම ඇහි තියෙනා වූ අනිකුත් උන්දයන් වඩා අර පස්කුත්තිලික ලේකාම්වදියේගේ වැඩිම අවධානය යොමු කිරීමේ වාසනාවක් තියෙනවා මේ ඇහිීම මේ දැකීම කරන අධ්‍යක්ෂක දැකීම ආයතනයක. නිසා ඇහැ දැක්ක වෙච්ච නිසා අපි එකට බාධා වෙනවා. නමුත් මේ ආශිවන ප්‍රත්‍ය කියලා කියන්නේ අපි සක්ම කරගෙන ඉන්නවා. අපි පුළුවන් තරම් දකුණ වම දකුණ වම කියලා ඒ දකුණ තබන වෙලාවදී දකුණින් ලබන්න පුළුවන් දකුණේ වින්දනය කරන ඒ විදීම් වලට හිතියෝ දාගෙන ඉන්නකොට දකුණ කෙලවරේ එක්කෝ සපෙක් යනවා. නිකන් කුරුල්ලෙක් ව්‍යාපාර කරනවා. එහෙම නැත්නම් මිනිස්සෙක් යනකොටම අර කාය ප්‍රසාදේ කාය විඥානයේ වශයෙන් වැඩ කරගෙන මේ විඥානයේ වහාම චක්කු ආයතනයට ඇදලා ගන්නවා. නැත්නම් අපේ චක්මන කැඩිලා අපේ සාමාන්‍ය විවාහයෙන් කියනවනම් චක්මනේ පැවතිච්ච අවධානය කැඩිලා හිත දැකීම තියෙනවා. ඒ වෙලාවේදීම මේ මේ මේ භාවනා කරන වෙලාවේ මොන කොහේ ආත්‍ය ආදි වහනද කියලා අර මනුස්සයා කෙරේ තරහ උපදවන්නේ නැතුව හෝ එහෙම නැත්නම් මේ කැලේ විවේක තනක හිතියත් සාගෝපදෝන ඉස්ත්‍රි මේ ආදී කරකිනව නේද කියලා හෝ එහෙම නැත්නම් මේ විදකෝර සත්‍යයක් නේද මේක බැලුවේ නැත්නම් එහෙම රක්කම් කරලා ඉවරයි නේද ආදී වශයෙන් ඒ රූපය පිළිබඳව මේ මං කිව්වා හෝ ඒක සමාතෝ මොනම හෝ විග්‍රහයකට යන්න ඉස්සර වෙලා නැත්නම් ඥානතරම් පමණ නොවි මගේ හිත දැන් සක්මණේ ආය ප්‍රසාදයෙන් සැලිලා සක්තු ප්‍රසාදයට ගියා දැකීම සිදු වුණා කියලා පමා නොවි අප්‍රමාදීව දකින්න බව මෙහෙ කරගන්න උත්සාහ කළා. අද මම අර කලින් කිව්වාගේ নানা ආකාර තොරතුරු විග්‍රහ ඉස්වලින් අර අවධානයේ මාරුව මෙහෙ කළා මුළු විදේශයක් ඇති කරගන්න. නැවතත් අර කෙලෙස් එක්ක උපදිනවා. රක්මන කැඩුනා කියලා තරහව උපදිනවා. මොනවා හරි විදිහට හෙලයක්. එනිසා අපිට ඒ වෙනකොට අර මේ වගේ යහුසුළු ඉරියව් මාරුවකදී නැත්නම් විඥානයේ ద్వාරයෙන් ద్వාරයට මාරු වෙන කරදෙද්දී අල්ලා ගැනීමේ ශක්තිය නැත්තේ මොකද අපි තාම ඒකට ආධුනිකයි. අපිට උරු කාය ප්‍රසාදයේ දිගට යන්න අපි මන අපයි හොඳයි. කාය ප්‍රසාදයේ චක්ක ප්‍රසාදයට මාරු වෙන වෙලාවේදී මාරු වීමත් හා සමගම මෙනෙහි කරෝ දක්ෂයින් වක්ලාට මෙනෙහි කරන්න පහුවෙලා නමුත් මේ මෙනෙහි කරාට ප්‍රයෝජන ලබන්නේ නැහැ. එතන චිත්ත වීතියක් හැදීමක් සිද්ධ වුණාට නැවතත් පිට කෙලෙස් යවන වලට වැඩ. නමුත් මේක අපි විතර නිතර පුරුදු කළොත් මේ පුරුද්ද නිසා ආශේවණය නිසා සමහර විචක මේ পায় දකුණු පායේ තියෙන තදවීම් තරපීම් බල බලා ඉන්න එකත් මුතු භාවනාවක් තමයි. මොකද දකුණේ වමට වමෙන් දකුණට වෙනස් කරමින් වෙනස් කරමින් දෙනකොට දකුණ කබන තබන වාරේ දකුණ පිළිබඳව සතහන් ආකාර ස්වභාව ලක්ෂණ මාරනවා. නමුත් ඒහා සමානම නැත්නම් ඒකත් වඩා විචිත්‍රයි මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත වහාම චක්ක ප්‍රසාදෙට ගිය ඇති දකින්න ඇති. මේක අර වගේ ගොඩක් වැඩි වැඩි කරනකොට ඉඳපු ගමන් තමයි වැටෙනවා මම දැන් ඇවිදින්නෙක් නෙවෙයි බලන්නේ. සමහර වෙලාවට ඇවිදින්නෙක් නෙවෙයි අහන්නේ. ඇවිදින්නෙක් නෙවෙයි ගඳ බලන්නේ. ඇවිදින්නෙක් නෙවෙයි රස බලන්නේ. ඇවිදින්නෙක් නෙවෙයි කල්පනා කරන්නේ. භාවය වෙනස් වෙනවා. අවිදින භාවයේ තිබුණ தত্ত্বය දකින්න භාවයට මාරිනවා. අහන භාවයට මාරිනවා. ගන්ධ රස බලන භාවයට මාරිනවා. ඒක වැඩි වෙලා ගන්නවා. ආනෝගන් දිගින් දිගටම දිගින් දිගටම මේ වෙනස් වීමේ කියන යොහුතුලකම මේ දෙක අතරමැද හිත යෝනිසෝමනිකාර්ද අයෝනිසෝමනිකාර්ද කුසල ජාවනද අකුසල ජාවනද දුවන්නේ කියන එක බොහෝ විට බොහෝ වේලා වෙහෙත නොබලා විකෝණයට පාවිච්චි කිරීමෙන් තමයි ආශේවන ප්‍රත්‍යය. ආශේවන ප්‍රත්‍යය ලබනකොට ආශේවන ප්‍රත්‍යය නොලබන යෝගාවචක අපි කියනවා සරණ විපස්සකය කියලා. ආශේවන ප්‍රත්‍යය ලබන්න පටන් ගන්න විපස්සකයට කියනවා මධ්‍යස්ථ විපස්සකය කියලා. ආශේවන ප්‍රත්‍යය ලැබපු විපස්සකයට අපි කියනවා තික විපස්සකය කියලා කාම රූපයක් විතර ඉගෙන තිබ්බත් ඒ මතවත් අකුසල් දිපිලි පහළ වෙන්නේ නැහැ. සතින බව හෝ පහළ වෙනවා. මම දකුණු බලනට වඩා මේ හිත හිත ගන්නාසුළු බව හෝ පහළ වෙලා මේක ගැලපෙන්නේ නැහැ. ඒ පුද්ගලයා අතර බයලජ්ජාව පහළ වෙන්න අර ආශේවන ප්‍රත්‍ය විශාල වශයෙන් හේතුව. මේක ඔය සංවිතික ආත්මෝ වගේ තැන්වල අභිධර්මයේ ආත්මෝ ගැලපෙන විදිහ විශාල විස්තර දීලා තියෙනවා. මේ මේ යෝගාවචරින්ගේ හිත් ධෛර්ය කරා. නමුත් අර ආශාස ප්‍රසාදේ හෝ පිම්බීම කියන හෝ එහෙම නැත්නම් සක්මන වගේ කොහොම තරල ඒකාකාරී වැඩ පිළිවෙලක හිත පිළිදවාගෙන ඉන්න කෙනා මේ වැඩ පිළිවෙලෙන් මේ ආයතනේ මාරු වෙන අවස්ථාවේදී මේ මාරුවේදී ඉරියාපත සංදි වගේ මේ ක්‍රියාවලිය මාරුවේදී අදක්ෂ භාවයේ කවදාකවත් ගන්නව කල ඉස්සන අනිවාර්ය දෙයක්. මේ මොකද අපිට ආශිර්වාදෙ තියෙන කෙලෙස් ඒක. අපි මේක නැවත නැවතත් උත්සාහ කරමින් කරමින් කරමින් ඒ වැඩේ වෙන්න අරින්ද කියනවත් වැඩ සාධාරණ කරන්න කරනවා කියන එක නෙමෙයි වෙනම වෙන වෙන එක එක තැනින් කඩන්න බෑ ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා සක්මනේ ඉන්නවනම් දිගටම සක්මනේම ඉන්න ආශාදපත් ආසෝ පිම්බිමැක්ලින් භාවනා කරන වැඩි වේලාවක් ඉන්න ආධුනිකයන් නෙමෙයි ඒකක් කියන්නේ අරමුණ හොඳට මූණට මූණ දාලා අල්ලගන්න පුළුවන් වුණාට පස්සේ එහෙම වෙනකොට රූප ඇහෙනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ සුවඳ දැනෙනවා, ජීවිත රස දැනෙනවා, හිතවිලි එනවා. මේ හිතවිලි ඒම ඇත්ත වශයෙන්ම අපේ දීගාව භාවනා ප්‍රගති පරීක්ෂණයට ප්‍රශ්නපත් කරනවා. ඒකට පැනලා ගිහිල්ලත් ඒ ප්‍රශ්නපත්ට මුහුණ දුන්නේ නැත්නම් අපේ ප්‍රගතියක් ලබන්නේ නැහැ. අනිත් එක ඒකට ගෙවන්න ඕනේ. ඉබේම සිද්ධ වෙන දේ. ඉස්සෙල්ලා මේවා පේන්නේ බාධකව. ඉස්සෙල්ලා මේවා පේන්නේ මේක ඉන්නේ නිතින් ඉන්නේ වැඩක් කරන යනකට බාධක වගේ. නමුත් යෝගාවචරය මධ්‍යස්ථ විපස්සකෙක් වඩපත් වෙනකොට විශේෂයෙන්ම හිත විපස්සනාට වැඩෙනවා කියන එකක් අපි භාවනා ලෝකෙදී කතා කරනවා. අන්නේ වුණාට පස්සේ යෝගාචරයේ මූල කර්මස්ථානයත් කිලු හෝ ප්‍රකට වශයෙන් පවතිති සද්දයෙන් පටන් රූපත් මන මේ මනෝවිඥාණයට ඔප්පේ වෙනවා. කයේ තියෙන මේ හිරි වැටෙන ගති, හිරි ඇදෙන ගති, බර හැඳු ගති, කූඹි දුවන වගේ ගති කොච්චරද පේන්න පටන් ගන්නවා. හිතවිලි අවබෝධම දාපත් නතර කරන්න නතර වෙලක් දැන්ටත් නතර වෙලා නැහැ දැනටත් හිතවිලි දුවනවා. මෙන්න මේ தත්ත්වය යෝග අවශ්‍යය යන පුළුවන් කිසිම කෙනෙක් මේ දෙන්නේ නැතුව හැම වෙලාවට මේක කියවන්නේ පෙරදිල්ලක් විදිහටම පෙරදිල්ලක් විදිහටම දුර්වකම් ඒ මොකද ඒ මූල කර්මස්ථානීයේම හිත පවත්වද්දී රූපයක් වෙනීම යසනයක් ඥානයක් තාක්ෂයක් විදලා හිත අරගෙන. සද්දයක් ඇහිීම, ගඳ රස දැනීම ප්‍රශ්නයක් කරගන්න. ඉන්සාර මධ්‍යස්ථ විපස්සක භාවයට පත් වුණයි කියලා කියන්නේ විපස්සනා හිතවත් ගන්න අනිවාර්යයෙන්ම තමයි මූල කර්මස්ථානයේ පවතිති ඒ මූල කර්මස්ථාන බාධක ධර්මයක්. පිටුපසින් හෝ ඉස්සරහට ඇවිල්ලා හොල්මන් කරද්දී ආන්‍ය යෝගාදිට අවස්ථාව ලැබෙනවා. ඒ දෙක අතර පවතිනා වූ මේ අවධානයේ ඇද ගන්න ගන්න ගතිය තුළ කෝකද අච්ඡත්තික කෝකද බාහිර කියලා හිතා ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. තමයි ඕනේ නම් මූල කර්මස්ථානයේ ගෝචර රජ්‍යස්ථානෙ හිත පාත් ගන්න. නමුත් මේක පිටපැයි. කොහොදෝ කියන අහගෙන වල්ලාතිය පිටපැල්ලා මේ අත දිනාන. එතකොට දැක් ගන්න පුළුවන් අන්න අරමුණ තියෙනවා ඒත් බාහිර වශයෙන් තියෙන්නේ. පෙරදිලක් පටලක් අත්තකට. උරුදෝ යන එක්කෙනෙක් ඇවිල්ලා ඉදිරියට පස්සෙලා මුල්තන අරගෙන. ඒක තරහ වෙන්න දෙයක් මේ එක ස්වභාවයක්. අරමුණේ බාහිර වශයෙන් පේනවා. නැත්නම් සූර්ය ශාන්ති කියන්නේ හොඳ ළඟට ඇවිල්ලා ඕනෙම කරන්නේ නැති එකක් හොඳට රඟ දක්වනවා. තමන් අර හොයමින් පවතිමින් ඉන්නා වූ බලන් ඉන්නා වූ අරමුණ ඈතට ගිහිල්ලා නිකාම් කොම්බේ. එහෙම නැත්නම් විතාව ප්‍රිය ප්‍රණීත වශයෙන් බැලිය යුතු අරමුණ දීන තුච්ච දීන බාටපත් වෙලා කොන් වෙලා. අහගෙන මොකක් හරි කියලා ප්‍රණීතෝ වේ. තම සමහර වෙලාවට අරමුණම ප්‍රණීතෝ වේනවා. අර බාහිර අරමුණ තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න තියෙන එක කොන්. කුසල් ඥාන වාර දිනනවා බෑ. ඒ වගේම සමාජාට මූල කර්මතිකානුකරෝහුවට හොඳට සිත් ගන්න සිදුවට පේනවා නමුත් හොල්මන් ආකාරයේ විචිවිලි වශයෙන් කරකිනවා. සත්‍ය ඇහෙනවා රූප වේදනා දැනෙනවා. සමහර වෙලාවට අර වේදනාව පොරාදයක් උදාමත්ම කොට වෙලා මූල කර්මස්ථාන නොදැයි. මේ ආකාරයටම අතීතනාගත පච්චුප්පන්න ක්‍රමයේද මූල කර්මස්ථානයේ මේ වෙන ආයත් එක්ක පටන් කරද්දී මූල කර්මස්ථානයේ දෙම මුල් තැන දීලා සංසන්දනාත්මක මධ්‍යස්ථ විපස්සකේ පසේ හේමස් ජවන සහ අකුසල් ජවන සහ අකුසල් ජවන අතර ඝටනේදී මුලක් වෙලාවට යෝගාචරය තමන් නිග්‍රහ කරගන්නවා තමන් නිෂේධනය කරගන්නවා කුසල ඡන්දේ පාගලා. මෙන්න මේක නැති කරන්න නම් කර්මස්ථානට අනිවාර්යයක් අනිවාර්යයෙන් උනන්දු කරන කතාවක් කරන්න. කරලා මතක් කරලා දෙන්න ඕනේ මේ ඔක්කොම වේති මූල කර්මස්ථානයේ අප්‍රෝගත හෝ ප්‍රකට හෝ පවතිනවා නේද? දුර හෝ ළඟ හෝ පවතිනවා නේද? අජත්ත වශයෙන් හෝ බාහිර වශයෙන් පවතිනවා නේද? ප්‍රිය හෝ අමනාප වශයෙන් පේනවා නේද? අන්න ඒක තමයි මේ වෙලාවේ කොණ්ඩ පාරක් තියාගන්නේ. ඒක තමයි පණ නල. ඒක දිගේ පවත්තක්. පවත්තන්න ගියාට පස්සේ ඊට කලින් මූල කර්මස්ථාන කුසල ජවන අන්තිම අකුසල ජවන වෙලා. දැන් දෙකම එකට පේන. ඒක පොඩක් අර කුසල කුසල ජවන නැත්නම් මූල කර්මස්ථාන අපි නෝ ගෝචර අධ්‍යාත්ම අරමුණේ දැක ගන්න. මේ කියන්නේ අනිකුත් අරමුණු දැක්කන විදිහ. පක්ඛන්දර කියන වචනේ පාවිච්චි කරන්න ගියාම කියනවා පරිත්‍යාග පක්ඛන්දර. පක්ඛන්දනය කියන කියන අරමුණට වටපිට නොබල එකපාරම 100 100ක් මොනකින් පණියි. පරිත්‍යාග කියලා කියන්නේ අනිත් කුංචි කුංචි දේවල් පරිත්‍යාග කරලා. ගුරුවරයතාව කරන්නේ නැහැ. ළඟදීපත් ගන්න ගන්න. මොකද වචනත්තත් අරමුණේ හිත බහගන්න. ඊළඟට වෙනස්. එකක් බදා ගැනීම අනිත් විහිදී. බදාගන්නේ මොකද? තමයි මොන කරකටද? ඒ මොකටද? උතර ජාවනයේ තැන දෙන්නේ. මොකද මේ වෙලාවේ උතර ජාවන අකුසල ජාවන දෙක තරගෙට තරගකට කල්ප කර ඉట్లా දෙන්නේ යෝගාචර බෑ නෑ කියලා පස්ස ගැව්වොත් මේ ගුරුවරයා හොඳ නෑ මේ ආහාර හොඳ නෑ මේ තන හොඳ නෑ මේ කර්මස්ථාන මේ යෝගාචර හොඳ නෑ කියලා පටන් ගත්තොත් පහදිලියම අර මෙතෙක් කරන විපස්සනාන තේරම බිඳුවට බහැලා ඊය ගිය තැන සමස්තෝක කරලා කියනවානේ මොය බොරු කොහොම මෙනෙහි කරලා පුළුවන්ද වේදනාව යට කරන්න කොහොම මෙනෙහි කරලා පුළුවන්ද ප්‍රධාන ප්‍රතිද්ද ඔලවස්සල සකතිරු කතා කරා හැබැයි බොරුව නෙවෙයි කියන්නේ. අත්දකලා තියෙන්නේ නමුත් ගැටේ ඉවර වෙනකන් ලිහිලා. කුලමදාග තුනට යනකන් ගිහිල්ලා නැහැ. ඒක නිසා ආදේවන ප්‍රත්‍ය නැතුව බාගෙට තැම්බෙච්ච අල. එවත අර්ධ ඥාන කුයි ආගමකට අදීනත. ඒක යෝගාවචරයන්න පුළුවන් සාමාන්‍ය බෞද්ධයකට වැඩිය සාධන විනාශ කරනවා. ඒ මොකද මගක් තුරට ගිල නතර නිසා විඥානය පිළිබඳ හොඳ අවධියක් තියෙනවා නම් ඔය විඥානයේ විලියත් යන්නේ එකක් එහෙම නෙවෙයි. ඒකේ නෑ කුසල අකුසල දෙක වෙන් කරන එකක්. ඒක තියෙන්නේ තියෙන දේ වෙනකොට දක්වන එක විතරයි. යෝගාවචරය දැනගන්න ඕනේ මම ඉන්නේ ප්‍රතිපත්තිය. මට බයලජ්ජ දෙක මම කලින් පිළිතුරලා තියෙනවා. මම ඊට පස්සේ සීල එක පිළිතලා තියෙනවා. මම මේක සමාජයේ යුක්තව බලන්න ඕනේ බලනකොට මෙයා මේ නිර්මාණ රජුරෝයි මනමේ කුමාරයාත් කටනේදී කවුරු දිනුවත් අවසාන මිනිස්සේ තියෙන මනමේ කුමාරයා. කොපුව ලැබෙන්නේ කාටද? කඩුව ලැබෙන්නේ කාටද? අද යෝගාචර උඟදනේ කොපුව දෙනවා ප්‍රධාන කර්මස්ථානයේ කඩුව දෙනවා අවතීන කර්මස්ථාන. මේක නැති කරන්න නම් උත්තර භාවනා කරලා පරදින්න පුළුවන් මූල ධර්ම වශයෙන් තේරුම් අරගන්න මේ විඥානීය ක්‍රියාකාරීත්වය ඉතාමත් වැදගත්. මේ නිසා මේක අහලා කරලා අත්දකපු කෙනෙක්ගේ කොහොඳ යොමුවක් හොඳ ගුණයක් ඇති කරගෙන ඒකත් අකම අමනාපෙන්නම පරිශන කරලා කරලා කරලා ඕන වෙලා ආතේන ප්‍රත්‍යාවට පස්සේ කියලා දෙන්න බැරි තරම් ගැඹුරක් වෙන කීමක්. නමුත් මේ වගේ භාවනා නොකරපු මේව නැති කෙනෙකුට කියලා දෙන්න කියන අපස්සලාට මේ දේශනය නැගිටිනකොට වෙන්නේ කියලා. නමුත් සෑහෙන පිටක් මේක හරි පැත්තට යොදවා ගන්න කුසල ජාන දිනවන්න විඥානයේ තේරුම් ගන්න පුළුවන් තත්ත්වකින් නිසා අපි හිතනවා මේක කාලෝචිත දේශනාවක් කියලා. අපි හිතනවා මේක ප්‍රායෝගික උපයෝගිතාවය කලකලා කරපු දේශනාවක් කියලා. නමුත් ඒක අර ප්‍රතිස්පන්ද. අකන කතිය එහෙම මේක කලකලා ඉහමුදු දෙන් බාරගත්තු අන්න දේශනාවක් කරගන්න. ඉතින් ඒක පාස්කෝ වෙන්නේ මේකත් ප්‍රතිස්පන්දයි. නමුත් ඒ අනුවන්නකොට මේක විදිය යුක්තා. ඒක කල්පනා කරගන්න ඕනේ අපි යම් තාක් කර්ම කොටස දැනගෙන ඉතිහාගෙන ඊයාන කටපාඩම් කරාද මේ තේරම ඥානවලට මතුමැත්තේ තියෙන ධර්ම කොටස් තවතත් පැහැදිලි භාෂින් පිටිකන්න ඕනේ. ඒකයි අපි ප්‍රගතිය කියලා කියන්නේ. ඒ වගේම බලාවදගත වෙන්නේ අපි අත්දැකීමෙන් මේ කියන කතාව කොච්චර මෙතුණා කියන එකයි. ඒ නිසා මිතුවක් ලැබුවේ නම් ඥානත් අත්දැකීම අද මේ කොටස් වලට කරගෙන කරගෙන යන වැඩ පිළිවෙල තාම ගැඹුරේ. ප්‍රතිපත්තාණි පිටවා ගැනීමට අද මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව සමග අද නියමිත ධර්ම දේශනාවකදී සමාප්ත කරන්න බලාපොරොත්තු